තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් කාන්තිය සම්පූර්ණ කරන්නේ කොහොමද කියන එක. අපි දන්නවා මෛත්‍රී භාවනාව යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ වඩන ආර්ය ශ්‍රාවකයාට මේ ලබාපු මිනිසත් භවයේ තුල සෝවාන් සකෝර්දාගාමි අනාගාමි අරියත් වෙලා පිරිනිවෙන්න පුළුවන්. තවත් ඉහළට යන්න ඕනේ නම් පච්චේක බුද්ධ කියන தත්ත්වයේ දක්වා දියුණු වෙන්න පුළුවන්. සම්මා සම්බුදු වෙන්න ඕනේ නම් මෛත්‍රිය කියන පාරමිතාව කරනකොටගෙන බුදු වෙන්නත් පුළුවන්. එනම් අපගේ ජීවිතේ අපට ලොකු ගැටලුවක් තියෙනවා. දස කුසල් කියලා වෙනම එකක් වඩන්ටත් දස පාරමිතා පුරන්ටත් දස ශික්ෂාපදේ කියලා වෙනම එකක් සමාධි වෙන්නත් අවශ්‍ය වෙලා තියෙද්දී මේ මෛත්‍රියේ කියන මේ එකම කාරණාව කරනකොට මේ සෑම දෙයක්ම සම්පූර්ණ වෙන්නේ කොහොමදයි කියන එක. එනම් අපගේ ජීවිතය තුළ අපි මේ කන්දිය කියන ඉවසීම කොහොමද අපගේ ජීවිතවල මේක පරිපූර්ණ වෙන්නේ මේ මෛත්‍රී භාවනා යෝගියාට මේ ඉවසීම කියන පාරමිතාව පිළිබඳ කරුණාකාරණා ප්‍රත්‍යක්ෂ වෙලා අවබෝධයටපත් වෙන්නේ කොහොමදයි කියන එක අපි සාකච්ඡා කිරීමට අවශ්‍යයි. හේතුව අපි ජීවිත කාලයේ ගොඩාක් දවස් ගත කරලා තියෙනවා මේ මෛත්‍රී භාවනාව පිළිබඳ අපි පුරුදු වෙලා ඉන්නේ හැමදාම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතමින් කල් ගෙවන්න. හැබැයි එසේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන විට ඒ චේතනා තුළ ඒ මානසිකත්වය තුළ අපට සිදුවෙන ගොඩාක් විදර්ශනාමය කාරණා ගැන අවබෝධය අපට නැතුව තියෙන්න පුළුවන්. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය වඩන තාපසයාට එහෙම නැත්නම් භාවනා යෝගියාට වැටහෙනවා මේ ලෝකයේ සියලු සත්වයන්ට මා විසින් යම්කිසි දෙයක් පූජා කරන බව. එහෙනම් අපි දැනගෙන තියෙනවා යම්කිසි කෙනෙකුට කුසගිනි නිවෙන්න යමක් දුන්නාම ඒකට අපි කියනවා කබලින්කා ආහාර කියලා. යම්කිසි කෙනෙකුට පිපාසය නිවෙන්න යමක් දුන්නාම ඒකට ගිලම්පස පූජාව කියලා අපි කියනවා. යම්කිසි කෙනෙකුට සිත නිවෙන්න යමක් පූජා කළාම ඒකට කියනවා අපි ධර්ම දාණය කියලා. එනම් මේ ලෝකේ සෑම දෙයක්ම පූජා වෙනකොට ඒකට දාණය කියන වචනේ පාවිච්චි කරනවා. එනම් අපි මේ මෛත්‍රී භාවනාව තුළින් මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් අපි මොනවද මේ ලෝකෙට දෙන්නේ කියලා බැලුවාම අපි දානයක් පූජා කරනවා. ඒ තමයි සියලු සත්වයන්ට සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය, නිවනින් සැනසීමේ අවස්ථාව කියන කාරණා අතරක් අපි පූජා කරනවා. එහෙනම් ඇයි මේ මෛත්‍රී භාවනාව තුළින් අපට මේ දාණය අවබෝධ වුන් නැත්තේ කියලා බලනකොට අපි මේක දෙන අදහසින් නෙමෙයි දීලා තියෙන්නේ. මේක අර සම්ප්‍රදායට අනුව මේක කිය යුතුයි සජ්ජායනා කළ යුතුයි කියන අනිවාර්ය උවමනාව නිසා තමයි අපි මෙච්චර කාලයක් මේක වඩලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත ප්‍රකාශයටපත් කිරීම තුළින් අපට පුළුවන්කම තියනවා අවබෝධ කරගන්න මා විසින් මේ සජ්ජායනා කරන සෑම තප්පරයක් ගානේ දානයක් දෙනවා මුළු ලෝකෙටම දානයක් දෙනවා මේක අසද්දෘස මහා දාණයට වඩා විශාල දානයක් මාතරම් මේ ලෝකෙට දාන දෙන දානපතියෙක් නැතිතරම් හැබැයි ඇස්සරලා නැහැ එක ජීවියෙක්වත් දැකලා නැහැ නැකිතිලා නැහැ එනම් එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මුළු ලෝකෙටම දන් දෙනවා සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය නිවනින් සැනසීමේ අවස්ථාව එනම් මේ විදියට අපි දාන දීගෙන දාන දෙමින් මේ කටයුත්තේ නිරත වුණාම අපගේ දාන පාරමිතාවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනකොට මේ දස පාරමිතාවෙන් දාන පාරමිතාව නිට්ටාවටම සුවපත් වෙලා එහෙම නැත්නම් පාරමිතාව ਸਰව සම්පූර්ණ වෙලා. හැබැයි රුපියල් 5ක්වත් වියදම් වෙලා නැහැ. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දීලා නැහැ. හැබැයි සෑම කෙනෙකුටම සෑම දෙයක්ම පූජා වෙලා එනම් මේ මෛත්‍රී භාවනාව අපගේ ජීවිතය තුළ නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් අපි මේ ලෝකෙට දාන පාරමිතාව සම්පූර්ණ කරන බව අපි දැනගන්න අවශ්‍යයි. නමුත් මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියෙක්ගෙන් දාන පාරමිතාව කොහොමද මේ දවස්වල කිව්වම එයා කියනවා ගිය අවුරුද්ද නම් අපි දානයක් දුන්නා. මේ දවස්වල ඉතින් ටිකක් අමාරුයි අපට කියලා. හේතුව කාර්යබහුලතාවය වැඩි නිසා පින්කම් වල නිරත වෙන්න කාලයක් නැහැ. හැබැයි මේ මෛත්‍රී භාවනාව තුළින් මේ වාක්‍ය සජ්ජායනා තුළින් එයා සෑම තප්පරයක් ගානේ මේ ලෝකෙට දන් දෙන බව දානයක් පූජා කරන බව සියලු සත්වයන්ගේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ සුවපත්භාවයේ පූජා කරන බව එයාට අවබෝධය නැහැ. මේ මෛත්‍රී කියන පාරමිතාව කරනකොටගෙන මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට මේ භද්‍ර කලාපේපත් වෙන්න පුළුවන් නම් ඒ මෛත්‍රී පාරමිතාව තුළින් 84000ම ਸਰව සම්පූර්ණ විය යුතුයි. එහෙම නැත්නම් මෛත්‍රී පාරමිතාව තුළින් යම්කිසි තවත් දෙයකුත් වඩන්ට සිද්ධ වෙනවා හේතුව ඒ කාරණාව මේ භාවනාව තුළින් සම්පූර්ණ වෙන්නේ නැත්නම් මේ භාවනා යෝගියාට තේරෙනවා මා මේ ලෝකෙට දාන පාරමිතාවක් පුරමි දන් දෙමි සියලු සත්වයන්ට දාණය දෙමි කියන අවබෝධය තමන් තුළට එනවා පසුව හිතෙනවා එනම් අපි සිල් සමාදන් විය යුතුයි හේතුව සීල පාරමිතාව වෙන එකක්. එහෙනම් මෛත්‍රී භාවනා කළාට හරියන්නේ සිල් ගන්න ඕනේ කියලා. සිල් ගැනීම තුළින් අපි මොනවද කරන්නේ? අනිත් අයගේ ප්‍රාණයට ආනියක් නොකර අනිත් අයගේ වස්තු අපි අදින්නා දාණය කරනවා. පංච කාමයන් මේ ලෝකේ පිනවනවා. පරම සත්‍ය සඟවමින් අසත්‍ය ප්‍රකාශ කරනවා. නිවනට ප්‍රමාද වෙලා අපි මේ ලෝකයේ පංචකාමයන්ගෙන් මත් වෙනවා. එහෙනම් මේ සීකපදපා අපගේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ කැඩිච්ච අත්දැකීම් තියෙනවා. මෛත්‍රී භාවනාවත් එක්ක සංසන්දනය කළ බලනකොට අපිතරම් සිල් රැකපු කෙනෙක් නැහැ. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන යම්කිසි කෙනෙකුට පුළුවන් ද තවත් කෙනෙකුගේ ප්‍රාණයකට ආනි කරන්න කිසිසේත්ම බෑ. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන කෙනෙකුට පුළුවන් ද තවත් කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්න කිසිසේත්ම බෑ. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන කෙනෙකුට පුළුවන් ද කාමයේ වර්ධවා ඇසිරෙන්න කිසිසේත්ම බෑ. සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා නිතර නිතර සජ්ජායනා කරන කෙනෙකුට පුළුවන්කම තියනවාද නිවනට අදාළ කාරණාව සංගවලා බොරු කියන්න කිසිසේත්ම බෑ සියලු සත්වයන්ට නිර්වාණ සම්පත්තිය පූජා කරනකොට සියල්ලන් නිවනින් සනසනකොට ඒ තමන් දීපු දේ තමන්ට පරිසම් දෙනවා තමන් මොනවද මේ ලෝකෙට දුන්නේ ඒ දේ නේද අපට ලැබෙන්නේ අපි පොල් ගෙඩියක් තවම් කරලා තල්ගා බලාපොරොත්තු වුණාට තල්ගා කියන්නේ එහෙනම් අපි කොස්ගාක් බලාපොරොත්තු වුණාට කොස්ගා කියන්නේ නැහැ හේතුව පැල කරලා තින්නේ පොල් බීජයක් එහෙනම් පොල් පැලයක් තමයි පොළොවට මතුවලා එන්නේ එහෙනම් අපි මේ ලෝකේ මොනවද වපුරන්නේ ඒක අපට කපන්න සිද්ධ වෙනවා. ඒක විශ්ව නීතිය. එහෙනම් අපේ ජීවිතවල අපි මොනවද මේ ලෝකෙට වැපුරුවේ සුවපත්භාවය, නිදුක්භාවය, නිරෝගීභාවය, නිර්වාණ සම්පත්තිය ඒ කාරණා අතරම අපට අකමැත්තෙන් උනත් කපන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ අස්වැන්න. එහෙනම් අපි මේ ලෝකේ හැමෝටම නිවන ප්‍රාර්ථනා කරමින් නිවන පූජා කරනකොට අපේ නිවනට අදාළ කටයුතු ඉබේ සිද්ධ වෙලා එහෙනම් නිවනට අප්‍රමාද වැඩ කටයුතු කිරීමට කර්ම ඇදෙන්නේ අසීය නිසා සියල්ලන්ට නිවන පතපු නිසා අපේ චිත්තානුපස්සනාව මනාකොට පීඨනවා එතකොට මත් වීමවත් ප්‍රමාද වීමවත් අපි තුලින් අටගන්න පස්වෙනි ශික්ෂාපදය සමාදි වෙලා කල්පනා කරලා බලන්න මේ මෛත්‍රී භාවනාව කරන කෙනා මේ දෙවැනි පාරමිතාව සම්පූර්ණ කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුළ අපි දන්නේ නැහැ මේ එක දෙයක් තුලින් අනිත් ඔක්කොම සම්පූර්ණ වෙන බව. එහෙනම් මෛත්‍රිය කියලා අපි එකක් ඉ타ගෙන ඉන්නවා. ඒ මෛත්‍රී භාවනාව තුළින් මෛත්‍රිය වැඩෙනවායි කියලා අපි විශ්වාස කරනවා. මෛත්‍රී වැඩුණා නම් අනිවාර්යයෙන්ම මාර්ගඵලවලටපත් වෙන්න ඕනේ. ඒතුව මෛත්‍රිය කරනකොටගෙන බුදු වෙන්න පුළුවන් නම් ඇයි ඵලයක්වත් ලැබෙන්නේ නැත්තේ? එහෙනම් මේ අවබෝධය ඇතුව මේ ඥානය දැනුම ඇතුව මේක වඩලා නැති වෙනකොට ඒ ස්ථානයේට ඒ ඥානය පාළ වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගත්තා මේ මෛත්‍රී භාවනාව සජ්ජායනා කිරීම තුළින් දාන පාරමිතාව අපේ බඹයක් විතර උස තියෙන මේ කය තුල සම්පූර්ණ වුණා. ඒ වගේම සීල පාරමිතාවත් සම්පූර්ණ වුණා. හේතුව මෛත්‍රී භාවනාව වඩන කෙනාට මෛත්‍රිය පාරමිතාව වශයෙන් පුරන කෙනාට මේ ලෝකයේ පුරා කූඹියකටවත් අනතුරක් කරන්න බෑ. හිංසාවක් පීඩාවක් කරන්න බෑ. ඒ වගේම මෛත්‍රී භාවනා වඩන කෙනාගෙන් අපි ආනවා භාවනා කොහොමද මේ දවස්වල කරන්නේ? උදේ නම් පැයක් විතර කළා. අවසත් පැයක් විතර බුදුන් වන්දලා කරන්න ඕනේ. හේතුව මේ කාලේ ටිකක් මදි භාවනා කරන්නට කියලා. අපි ආන්න කැමති පුංචි ප්‍රශ්නයක් මෛත්‍රී භාවනා වඩන කෙනා මෛත්‍රිය නිතර නිතර මෙනෙහි කරන කෙනා මේ ලෝකයේ භාවනා නොකරන මොහොත කොයි වෙලේද කියලා. එයා පැය 24ම භාවනා කරනවා. මේ ලෝක සත්‍යය සුවපත් වෙන්න ඕනේ, නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, සියලු සත්වයෝ නිවනින් සැනසෙන්න ඕනේ කියන මේ කාරණාව නැවත නැවත සත්‍යයනා කරනවා නම් ඉන්න කොටත් යන කොටත් වාඩි වෙනකොටත් ඉඳගෙන ඉන්නකොටත් සැතපෙනකොටත් වැඩවල නිරත වෙලා ඉන්නකොටත් කල්පනා කරනකොටත් මොන ඉරියව්වේ සිටියත් මේ කාරණාව නැවත නැවත සජ්ජායනා වෙනවනම් මතකෙන් අයින් වෙන්නේ නැත්නම් එයා තරම් චිත්තානුපස්සනාව වඩන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද එහෙනම් අපට සිද්ධ වෙනවා කියන්ට මේ මෛත්‍රී භාවනා යෝගියා මේ කාරණාව කෙරෙහි සීයෙන් ඉන්නකොට චිත්තානුපස්සනාව සෑම තප්පරයක් ගානේ එයා වඩමින් සිටිනවා මම මෛත්‍රිය පාරමිතාව වශයෙන් පුරමි කෙනෙක් මතක තියාගත්තොත් ඇති අමතක වෙන තාක්කල් එයා භාවනා කරනවා මේ භාවනාව වඩන කිසිම කෙනෙකුට මේ පාරමිතාව අමතක වෙන්නේ නැහැ නිතර නිතර සී වෙනකොට නිතර නිතර සිදු වෙනකොට එයා අනිවාර්යයෙන්ම භාවනා යෝගීව තමයි මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ. එතකොට අපට ප්‍රශ්නයක් එනවා සතර සතිපට්ඨානය තමයි ඒකායන මග්ගෝ එකම මාර්ගය නිවනට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෛත්‍රී භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන් නම් එතකොට සතර සතිපට්ඨානය අවලංගු වෙනවද? එහෙම නැත්නම් සතර සටිපාණේ සටිපට්ඨානේ නැතුව තවත් මාර්ග ඇත්ත කියලා බලනකොට කිසිම මාර්ගයක් නැත කියන එක තමයි අපට කියන්න සිද්ධ වෙන්නේ. ඒට හේතුව තමයි මේ මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා මෛත්‍රී භාවනාව වඩලා තියනවාද කියලා බලනකොට එයා මෛත්‍රී භාවනාව වඩලා නැහැ. එයා වඩලා තින්නේ සතර සටිපට්ඨානය. අවබෝධයේ නැති නිසා අපි කියනවා සතර සටිපට්ඨානය ගොඩාක් ගැඹුරු එකක්. විදර්ශනා භාවනාව ඊට වඩා අමාරු එකක්. ඒක ප්‍රඥාවෙන් වඩන්න ඕනේ. ප්‍රඥා පාරමිතාව පුරලා තිබුණොත්, වඩලා තිබුණොත් තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා අපට ලේසි එක මෛත්‍රී භාවනාව අපි මේ දවස්වල මෛත්‍රිය පුරනවායි කියලා කියනවා. අදයි මේ ලෝකේ මෛත්‍රී භාවනා කරපු කෙනෙක් කොහෙවත් නැහැ. මෛත්‍රී භාවනා කරන කෙනෙක් හොයාගන්න ගියාම එහෙම හොයාගන්න පුළුවන් කමකුත් නැහැ. මේ ලෝකයේ මෛත්‍රී කියන නමින් සියලුම දෙනා වඩන්නේ සතර සටිපට්ඨානය. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනකොට සජ්ජායනා කරනකොට මොකද්ද මෙතනින් අපට වැඩෙන්නේ කියලා බැලුවාම කායානුපස්සනාව ඇයි සුවපත් භාවයේ පතනකොට මිනිස්සෙගේ විඥාණය මෙනෙහි වෙන්නේ කය මෙනෙහි වෙනවා. එහෙනම් කය මෙනෙහි වෙනවා නම් ඒක කොහොමද මෛත්‍රී භාවනාව වෙන්නේ? ඒක කායානුපස්සනාව. අපි මේ ලෝකේ යම් කිසි කෙනෙක් ගියා බලලා අනේ පව් මේ සත්වයා දුක් වෙනවා. සසරේ ඉපද ඉපද මෙයා තව කොච්චර කාලයක් දුක් වෙන්නද? මේ ලෝකයේ අපට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැත්නම් මගේ ඥාතියෝ මිත්‍රයෝ නේද මෙච්චර දුක් විඳින්නේ මගේ දෙමව්පියෝ තාම නිවන් දැකලා නැහැ මං වෙනුවෙන් ජීවිත කාලෙම පූජා කරලා වේසමාන්සි වෙලා අම්බ කරලා කණ්ඩ බොණ්ඩ දීපු දෙමව්පියෝ තාම සංසාරේ ඇවිද ඇවිද ඉන්නවා ඊතර වෙන්න දොර හැරලා දෙන්න කෙනෙක් නැහැ එහෙනම් මේ විදිහට මා කරුණාවෙන් පෙරිලා මේ සියලු දෙනාටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට මේ අයගේ කය අපට මෙනෙහි වෙනවා පුද්ගල ස්වභාවය මෙනෙහි වෙනවා එන සත්ත්ව ස්වභාවය මෙනෙහි වෙනවා නම් ඒ වැඩිලා තින්නේ කායානුපස්සනාව නිරෝගී භාවය තුලින් නිදුක් භාවය තුලින් අපි පතන්නේ කායික සුවය මානසික සුවය එනම් කායානුපස්සනාව අපි දන්නේම නැතුව සජ්ජායනා කරලා ඒ වගේම නැවත අපි අවධානම යොමු කරනවා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුලින් මොනවද වැඩුවේ කියලා අනකොට අපි කියනවා මේ ලෝක සත්‍ය සසරෙන් එතර කරන්න තමයි මම මේක සජ්ජායනා කරන්නේ එහෙනම් වේදනානුපස්සනාව තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ දුක්ඛ කියලා කියන්නේ වේදනාව. එනම් මේ වේදනානුපස්සනාව මේ සසර දුකෙන් එතර කරන්න ඕනේ කියන අදහස තුල අන්තර්ගතයි. බලන්න අපි සතර සටිපට්ඨානය වඩලා තිනවා මෛත්‍රී භාවනාව තුළින් අවබෝධය නැති නිසා අපි පිළිගත්තේ නැ දැන් අපට තේරෙනවා හැමතැනම සතර සටිපට්ඨානය තමයි මෛත්‍රිය තුලින් කරලා තියෙන්නේ කියලා එහෙනම් අපේ ජීවිතය තුළ අපි මේ සියලු සත්වයන්ගේ දුකෙන් නිදහස් කරන්නට යනකොට ලෙඩ රෝග වලින් වේදනා වලින් අපේ නිරෝගීභාවය පතනකොට මේ සංසාර දුකෙන් විමුක්තියටපත් කරන්නට සුවපත්භාවය පතනකොට නිවනින් සියලු සත්වයෝ සනසනකොට වේදනානුපස්සනාව අපි දන්නේම නැතුව සම්පූර්ණ බවටපත් වෙලා ඒ විතරක් නෙමෙයි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුලින් අපි මොනවද වැඩුවේ මෛත්‍රී භාවනාවද වැඩුවේ කියලා බලනකොට අපි මෛත්‍රී භාවනාව වඩලා නැහැ ධම්මානුපස්සනාව වඩලා කොහොමද මේ ධම්මානුපස්සනාව වැඩුණේ කියලා බලනකොට අපට පෑදිලිව තේරෙන එක ධම්මපදයක් තමයි අපි මේ ලෝකයේ තරාතිරමක් නැතුව මිතුරාටත් අතුරාටත් එක විදියටම මෛත්‍රිය බෙදනකොට අපගේ සිතේ අඩුපාඩු අපි හදනවා අපි දන්නේම නැහැ. ධම්මානුපස්සනාව කියන්නේ ධර්මයට අනුව මේ ලෝකයේ දිහා බැලීම. මොකද්ද ධර්මය? සියලු සත්වයන්ගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම මට තරහා යනවා ඒ තරහා යන එක නැති කරන්න ඕනේ. ඒ නිසා කන්තිය වඩනවා, මෛත්‍රිය වඩනවා. Tamange ජීවිතයේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදාගන්න ඕනේ. ඒ නිසා භාවනා කරනවා. තමන්ගේ ජීවිතයේ සිල් රැක ගන්න අමාරුයි සිල් කැඩෙනවා පංචකාමයන් වලට කැමති ඒ නිසා සිත සංවර කරන්න භාවනාව යෙදෙනවා මේ මොන ප්‍රකාශනය අරන් බැලුවත් මෙතන ධර්මානුකූල චර්යාවක් විතරයි ඇත්තටම පවතින්නේ අපි පුරුදු වෙලා ඉන්නවා নানা ප්‍රකාර වැඩ රාජකාරි වල යෙදෙන්න හැබැයි සෑම කාර්යයක් තුළින්ම ධර්මානුකාරණාවක් සිදුවෙන බව අපට අවබෝධ වෙලා නැහැ එහෙනම් අපේ ජීවිතවල අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණාව තමයි අපි මේ මෛත්‍රී භාවනාව වඩන්නේ මේ චෛතසිකය අදන්න මේ මෛත්‍රී සත්‍යයනාව තුළින් අපගේ සිත දුකෙන් එතර කිරීම තමයි අපේ එකම පරමාර්ථය සතර අපායට යන මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බලනකොට එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ දිව්‍ය ලෝකයෙන් සක්විති රජකම ලබාගෙන ඒ ලෝකේ රජකම් කරන්න මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම එහෙම කෙනෙකුත් මේ ලෝකේ නැහැ. නැවත නැවත භවයේ යන මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවාම එහෙම කෙනෙකුත් මේ ලෝකේ නැහැ. එහෙනම් මෛත්‍රී භාවනා යෝගියා මේ ලෝකේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඇහුවාම එයා කියනවා නිවන තමයි කියලා. එහෙනම් නිවන පතාගෙන භාවනා කරනවා නම් මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කිරීම තුළින් එයා පතන්නේ විමුක්තිය නම් ඒ කියන්නේ එයාගේ අඩුපාඩු හදා ගන්නවා කියන එක නේද? පාරමිතාව පුරනවා කියන එක නේද? එහෙනම් පාරමිතා පිරනවයි කියලා කියන්නේ මෛත්‍රිය තුළින් බුදු වෙන්න rahat වෙන්න පුළුවන් කියලා කියන්නේ එයාගේ අඩුපාඩු සෑම දෙයක්ම සෑම තප්පරයක් ගානේ නිවැරදි වෙනවා කියන එක. තමන්ගේ ಗುಣධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩිලා ಗುಣධර්ම වලින් ඒ විඥාණය පරිපූර්ණ වෙනවා කියන එක. එහෙනම් මේ විදියට මේ මෛත්‍රී භාවනාව තුළින් අපට පුළුවන්කම තියෙනවා අපේ විමුක්තිය සලස ගන්න. එහෙනම් මේ විමුක්තිය සලසන මේ මාවතේ අපි කරන සෑම චර්යාවක් තුළින්ම ධර්මයක් වෙලා තියෙනවා. හේතුව අපි මිතුරට මෛත්‍රී කරන විදියටම අපි අතුරටත් මෛත්‍රී කරනවා සිතට වෙනස් වෙන්න දෙන්න පරණ තරාව මතුවෙන්න දෙන්න ඒ තරාව මුදුන් මුලත් එක්කම උදුරලා විසි කරනවා ඒ කටුපඳුරු අපේ සිතේ අපට වැවෙන්න දෙන්න බෑ හේතුව මේ මෛත්‍රියට ඒක පටහැනි එහෙනම් අපේ සිත්වල තියෙන අමනාපකම් විරුද්ධකම් පොරබැදීම් පීඩන කම්පන හැම එකක්ම අපි අයින් කරගන්නවා නිරෝධ කරගන්නවා මේ මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්න එහෙනම් සෑම අවස්ථාවක් තුළම අපි ධර්මානුකූලව මේ කටයුතු කරපු නිසා ධර්මයෙන් අපිව පෝෂණය කරපු නිසා ධර්මචර්යාවේ නිරත වුණ නිසා ධර්මානුපස්සනාව මේ ස්ථානයේ සම්පූර්ණ වෙලා ඒ වගේම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්තියේ පතනකොට අපගේ ජීවිතයේ අපි නොදැනුවත්වම සිද්ධියක් වෙලා තියෙනවා සෑම වාක්‍යයක්ම වරද්දන්න නැතුව කියන්න සීය පවත්වන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ මෛත්‍රී වාක්‍ය වෙනස් නොවෙන්නට සීය පවත්වන්න ඕනේ අපි මේක සෑම මොහොතම මෙනෙහි කරන්ට මේම කාර්යයක යෙදিলা ඉන්න බව නිතර නිතර සිහිය පවත්වන්න ඕනේ. මෛත්‍රී භාවනාව තුළින් අපේ සිත තුනී වෙනවා මෘදු වෙනවා සියලු සත්වයෝ කෙරෙහි අනුකම්පාව වැඩෙනවා මේක පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. එහෙනම් මේ වඩලා තින්නේ චිත්තානුපස්සනාව බලනකොට සතර සතිපට්ඨානය තමයි ජීවිත කාලෙම වඩලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැතුව කියනවා මෛත්‍රී භාවනාව වැඩුවයි කියලා. එහෙනම් මේ ආකාරයට අපගේ ජීවිත කාලය පුරාම අපි මෛත්‍රිය වඩලා මෛත්‍රිය තුළින් සතර සතිපට්ඨානය වඩලා අපි මොනවද කරලා තින්නේ කියලා බලනකොට ඉවසීම ප්‍රගුණ කරගෙන තියෙනවා කන්ති පාරමිතාව පුරලා තිනවා අපි දන්නේ නැහැ. කොහොමද කන්තිය වැඩුණේ කියන එක දැන් අපට ලොකු ප්‍රශ්නයක්. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට කන්තියක් වැඩෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව කන්තිය කියන්නේ වෙනම පාරමිතාවක්. මේ භාවනාව තුළින් මේක වැඩුණේ කොහොමද කියලා ඔයලා බලනකොට විදර්ශනාවට ගෝචර වෙන කාරණාවක් තමයි මේක පැය ගාණක් වඩන්න ජීවිත කාලෙම වඩන්න මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනේද? අපි කෙනෙකුට කතා කරලා නැගිටින්න කියලා කිව්වාම එයා නැගිටිනවා. එළියට යන්න කියලා කිව්වාම එයා එළියට යනවා. එළියට ගිය කෙනාට ඇතුළට එන්න කිව්වාම එයා ඇතුළට එනවා. ඉඳගන්න කිව්වාම ඉඳ ගන්නවා. නැවත එයාට නැගිටින්න කිව්වාම එයා නැගිටිනවා. එළියට යන්න කිව්වාම එළියට යනවා. නැවත යාට ඇතුළට එන්න කිව්වම යා ඇතුළට එනවා. ඉඳ ගන්න කිව්වම ඉඳ ගන්නවා. තුන්වෙනි වතාවටත් එයාට නැගිටින්න කිව්වම යා නැගිටිනවා. එළියට යන්න කිව්වම එළියට යනවා. ඇතුළට එන්න කිව්වම ඇතුළට එනවා. ඉඳ ගන්න කිව්වම ඉඳ ගන්නවා. හතරවෙනි වතාව නැගිටින්න කියනකොට ඇයෙන්නේ නැහැ වගේ ඉන්නවා. එයාට පොඩ්ඩක් අමනාපකින් ඇයි මම නැගිටින්නේ? ඕන්නේ නැහැ. එයාගේ ලෝකේ නඩත්තු කරන්න මට උවමනාවක් නැහැ. මේ වගේ අත්දැකීම් අපගේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා. ළමෙක් අපි ළඟට ඇවිල්ලා කතා කරලා මට මේක ඕනේ මට මේක කරලා දෙන්න කියලා එක වතාවක් දෙක දෙවතාවක් කියනකොට අපි කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙනකොට එයා නැවත නැවත මේක කියනවා අපි තරහා එයාට පාර දෙන්නේ නැද්ද? බනින් නැද්ද? අමනාප වෙන්නේ නැද්ද? කෝපයෙන් කිපෙන්නේ නැද්ද? අපට මේ අත්දැකීම් තියෙනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුළ අපට දෙතුන් වතාවක් කියනකොට මෙච්චර තරහා යනවා අපගේ ජීවිතවල අත්තට වතාවක් එකම කාරණාව පොරොත්තු දෙන්නේ නැත්නම් තය 24 පුරාම මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන්න එකම දේ නැවත නැවත කියන්න මොනතරම් ඉවසීමක් අපි තුල අන්තර්ගත වෙලා තියෙන්න ඕනේද? එහෙනම් කවදාවත් කිපෙන්නේ නැතුව තරහ වෙන්නේ නැතුව කෝප වෙන්නේ නැතුව මේ වාක්‍ය නැවත නැවත ජීවිත කාලයේ පුරාම සජ්ජායනා කරනකොට අපි දන්නේම නැහැ පුදුමාකාර ඉවසීමක් ඇති වෙලා අතුරගෙන් පලිගන්න මෙච්චර කාලයක් අපි සැලසුම් කළා. හැබැයි අද අතුරට අබමල් රේණුකවත් මොකවත් වෙන්නේ නැතුව ඉන්න අපි අතුරට මෛත්‍රී කරන්ට වෙලා. එනම් මේ ලෝකයේ සෑම සත්වයකටම අපි අනුකම්පා කරනකොට ඒගොල්ලන්ගේ සිතට, කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය අදනකොට අපි විසින් මොනවද අදාගෙන තියෙන්නේ කියලා කල්පනා කරනකොට අපට පෑදිලිව පේනවා අපි මේ ලෝකයේ ඉවසීම වඩලා බලන්න මේ ඉවසීම වඩනකොට අපගේ විඥාණයට තවත් විද්‍යාත්මකව වෙනසක් සිදු වෙනවා කලින් යම්කිසි කෙනෙක් අශෝබන ලෙස ඇසුරුනාම බනින්න හිතෙනවා මිනිස්සේ කිස් වචන කතා කරනවා නම් එයාට දොස් කියන්න හිතෙනවා බලන්නකෝ කතා කරන තරමක් කතා කරන්නේ පැවැත්මට නේ කියලා. එහෙනම් යම්කිසි මිනිසෙක්ගේ පෙනුම ටික හොඳ නැත්නම් පිළිවෙත ටික හරි නැත්නම් එයාට නිඳා කරනවා අපාස කරනවා. එහෙනම් මේ ක්‍රමවේදය තුලින් අපේ ජීවිතය අපි පවත්වාගෙන ඇවිල්ලා මේ මෛත්‍රී භාවනාව වඩනකොට මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන දැන් මේ ලෝකයේ සියලු සත්වයෝ සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙන්න ඕනේ නිවනින් සැනසෙන්න ඕනේ කියන එක සත්‍යයනා කරලා කරලා මේක කයට පත්තියම් වෙලා කිසිම කෙනෙකුට දුක දෙන්න බෑ හේතුව නිදුක් භාවයේ ජීවිත කාලෙම පතලා මෙයාගේ චර්යාවට මට දොස් කියන්න බෑ හේතුව එයා දුකටපත් වෙනවා මෙයාගේ වචන වලට නිඳා කරන්න බෑ හේතුව දුකටපත් වෙනවා මානසිකව එයා ලෙඩ වෙනවා කිසිම කෙනෙකුගේ අඩුවක් මට පෙන්වන්න බෑ විවේචනය කරන්න බෑ හේතුව එයා දුක් වෙනවා මානසිකව ලෙඩ වෙනවා නිරෝගීභාවයේ නිදුක්භාවයේ පතන මට ඒක දෙන්න බෑ දුක දෙන්න බෑ. අසනීප කරන්න බෑ. හේතුව මම නිරෝගී භාවයේ පතන කෙනෙක්, නිදුක් භාවයේ පතන කෙනෙක්. එහෙනම් අපි අපෝසත් වෙනවා, අන්ත අසරණ වෙනවා. මේ ලෝකේ අපිතරම් අසරණ යාචකෙක් නැතුව යනවා හේතුව කිසිම කෙනෙකුගේ කිසිම වැරද්දක් කියන්න බැරි තරම් අන්ත අසරණ වෙනවා එහෙනම් මේ ස්වභාවයට කියනවා කන්ති පාරමිතාව පරිපූර්ණ වෙලා කියලා බලන්න කාන්තිය අපි තුලින් වැඩෙන ක්‍රමවේදය එහෙනම් අපි ඉවසීම නැහැ කියලා කියන අවස්ථා තියෙනවා ඉවසීම නැහැ කියලා කියන්නේ මොනවද අපි මුල් කරගෙන කියන්නේ වචනය ක්‍රියාව සිත කලබිච්ච බව අඳුනා ගන්න අපට ශක්තිය නැහැ චිත්ත වීතියක තියෙන කම්පන ධාරිතාව මැනගන්න අපට ප්‍රඥාව නැහැ එහෙනම් සෑම චෛතසිකයක් තුලින්ම භ්‍රමණය වෙලා චෛතසික වී වෙනවා. එහෙනම් සිටිවිලි වශයෙන් මේක එළියට බැහැර වෙනකොට ඒකේ ධාරිතාව දකින්න ප්‍රඥාවන්තයා විතරයි දන්නේ සිත කැළඹිලා කියලා. ඒ අවබෝධයෙන් නැති සාමාන්‍ය පෘථජන සියලෝම දෙනා තීරණය කරන්නේ ක්‍රියාවෙන් වචනයෙන් තමයි ඉවසීම අඩු කියලා. එහෙනම් අපි කලබල වෙලා කතා කරනවා නම් নানা ප්‍රකාර කර්මකාරණා ඉදිරිපත් කරනවා නම් අපිට උත්තරේ ඇයෙනකන් ඉවසීමක් නැත්නම් පැය ගාණක් අපි කතා කරගෙන කතා කරගෙන යනවා උත්තරේ තියෙනවා උත්තරේ කියන්න දෙන්න. ඇයි ඒක කියනකම් ඉවසගෙන ඉන්න බෑ විනාඩි 5ක්. එහෙනම් මේ විදිහේ කතා කරන අපි කියන බලන්නකො කිසිම ඉවසීමක් නැති මිනිස්සෙක් කතා කරනවා කරනවා අනිත් මිනිස්සයාට උත්තරයක් දෙන්නවත් කාලයක් දෙන්නේ කියලා. ඒ වගේ තමයි චර්යාවෙන් කොහමද ඉවසීම නැත්තේ කියලා අපි පුරු තේරුම් ගන්නේ ඒ ක්‍රියාකාරීත්වය තුළ තියෙන කලබලකාරීත්වය. බඩමුට්ටු පෙරලගෙන යනවනම් ළඟ තියෙන්නේ මොනවද කියන අවබෝධය නැතුව පාවගෙන යනවනම් එයා යන වේගය වැඩි නම් මිනිසුන්ගේ ඇඟේ බඩමුට්ටු වල ඇප්පෙනවනම් අපි කියන කිසිම ඉවසීමක් නැහැ බලන්න කොච්චර කලබලද කියලා. එහෙනම් මේ කාන්තිය අපි තීරණය කරන්නේ ඉවසීම ප්‍රමාණය කියලා මැනගන්නේ කොහමද මේ වචන වලින් චර්යාවෙන් තියෙන ධාරිතාවට අනුව එහෙනම් සියලු සත්වයන්ට සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය නිර්වාණ සම්පත්තිය පතන කෙනා මේ ලෝකේ කිසිම චර්යාවක් කරන්නේ නැත්නම් කිසිම කටයුත්තක නිරත වෙන්නේ නැත්නම් එයා මේ ලෝකයේ සෑම කෙනාගේම නිර්වාණ සාන්තියම පතනවා නම් සෑම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ඉවසීමෙන් කටයුතු කරනවා නම් එයා තරම් මේ ලෝකේ කන්තිය පුරපු කෙනෙක් නෑ හේතුව එයා දිහා දකින්නකොට අපිට හිතෙනවා බලන්නකෝ මොනම දේ එයාට පෙනුණා කිසිම ප්‍රතිචාරයක් නෑ මොන කතන්දරයක් එයාට කිව්වත් බලන්නකෝ කිසිම උත්තරයකුත් නැහැ. එයාට ලුණු ඇඹුල් ඇතුව දුන්නත් ලුණු ඇඹුල් නැතුව දුන්නත් සීනි දාලා තේ දුන්නත් සීනි නැතුව තේ දුන්නත් සද්ද නැතුව බොනවා මොනතරම් උත්තරී මනුෂ්‍ය ධර්මද කියලා අපි සන්තෝෂ වෙන්නේ නැද්ද? අපේ ගෙවල් වල කට්ටියගේ ඉවසීම අපට හොඳට බලන්න පුළුවන්. දවල් දාන ටික පැය දෙකක් විතර පරක්කු කරලා බලන්න ඒ අයගේ කාන්ති පාරමිතා ප්‍රමාණය අපට වචන වලින් කනේ පාර වලින් පොළු වලින් අපට දැනගන්න පුළුවන් කොච්චර ඒගොල්ලෝ කාන්තිය වඩලා තියනවද කියලා රවණවා කතා කරන්නේ ආක බලාගෙන ඉන්නවා අමනාපෙන් ඉන්නවා වැඩ රාජකාරී වල නිරත වෙනකොට ඒ බඩමුට්ටු ගන්න වේගය තියෙනකොට ඇති වෙන ශබ්දය මේවා වැඩි තරහා ගින් එහෙනම් පැය දෙක ආහාරය පරක්කු වෙනකොට එයාගේ චර්යාවෙන් එයාගේ ඉවසීම මට්ටම එළියට එනවා. එහෙනම් අපි කවදාරි දවසක තේ හදනවා නිකන් ඉඳුල් වතුර වාගේ. අපේ තේවල කිසිම රාක් නැහැ, සීනි මොකවත් නැහැ. අර කෝප්ප පිනා මෝදපු වතුර වාගේ තේකක් අදලා බලන්න gedara කට්ටියගේ ඉවසීම කොච්චරද කියලා දැනගන්න පුළුවන්. එහෙනම් ඉවසිලිවන්තයා ඒ තේක බීලා කියනවා හැමදාම තේ බීලා තේ බීලා මට පුදුම කලකිරීමක් තිබුණේ අද නම් සුප්පකාරී රසයි කියලා කියනවා. ගෙදර කට්ටිය කල්පනා කරනවා අදත් ඇදේ තේ එකක් තමයි. එහෙනම් එයාට මේක සුප් එකක් වශයෙන් අවබෝධ වෙලා එහෙනම් එයා කවදාවත් මේකට අඩුවක් කියන්නේ නැහැ. ඒකෙන් නැති ගුණයක් කියනවා. සත්පුරුෂ ගුණයක් එයා එලිදරව් කරනවා. හැමදාම ලුණු ඇඹුල් ඇතුව කෑම හම්බුණා. අද කිසිම ව්‍යංජනයක ලුණු නැ ලුණු නැතුව කෑම ගත්තාම තියෙන අත්දැකීම එයා විඳිනවා, සන්තෝෂ වෙනවා. එයා කියනවා හැමදාම කෑම වලට ලුණු තිබුණා. ලුණු ඇතුව තියෙන කෑම වල අත්දැකීම මට තියෙනවා. හැබැයි ලුණු නැති කෑම වල අත්දැකීම මට නැහැ. ඒ අත්දැකීම අද පූජා කළාට ගොඩාක් ස්තුති කියලා කියනවා. බලන්න එයාගේ වචනවල තියෙන සත්පුරුෂ භාවය කවදාවත් එයත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්නේ එයා කාගෙත් එක්කවත් ගැටෙන්න යන්නේ තමන්ගේ කර්මය මේකනම් ඒක සන්තෝෂයෙන් විඳිනවා මිසක් එහෙනම් මේ විදියට තමන්ගේ ජීවිත කාලය පුරා මේ මෛත්‍රිය වඩනකොට එයා තුලින් කන්ති පාරමිතාව වැඩෙනවා එයා දන්නේ මේ මේකක් වැඩෙන බව එයාගේ චර්යාවෙන් වචන වලින් සිටිවිලි වලින් එයාට තේරෙනවා මම ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. මා තුළ ගොඩාක් දේවල් දැන් වැඩෙනවා. මට ඉස්සර වාගේ මිනිසුන්ට රිදවන්න බෑ. දොස් කියන්න බෑ, නිඳා කරන්න බෑ. ඇයි නිදුක්භාවයේ පතන නිසා කිසිම කෙනෙකුට මට රිදවන්න පුළුවන් කමක් නෑ. මම අන්ත අසරණ වෙලා කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තමයි කන්ති පාරමිතාව සම්පූර්ණ වෙච්ච එකේ සලකුණ එනම් මෛත්‍රී භාවනා වඩන මෛත්‍රී භාවනා යෝගියා මේ ලෝකේ කන්තිය වඩනවා ඉවසීම ප්‍රගුණ කරනවා කියන එක දැන් අපි සැක නැතුව දැනගත්තා එහෙනම් අපි මෛත්‍රී භාවනාව කරපෝ කාලයත් එක්ක බලනකොට ඒ වඩපෝ අවුරුදු ගානත් එක්ක අපි ගණන් අදලා බලනකොට දැනුත් අපි පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ කැළඹෙනවා නම් එකට එක කතා කරගන්නවා නම් තාම පරිගැනීමේ අදහස අපි තුල තියෙනවා නම් තාම द्वේෂය අපි තුල නිදන්ගත වෙලා තියෙනවා නම් මෛත්‍රී භාවනාව කෙරුණාද කියලා ඇහුවාම මෛත්‍රී භාවනාව වාගේ එකක් කෙරුණා හැබැයි ඒක කෙරිලා නැහැ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා නිතරම භාවනාවේ නිරත වෙනවා. එයා නිතරම මේ ලෝකෙට දාන අතරක් පූජා කරනවා. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්තිය මෛත්‍රී භාවනා වඩන කෙනා නිතරම කන්ති පාරමිතාව පුරනවා. එහෙනම් දාන සීල භාවනා එයා සම්පූර්ණ කරලා සීල සමාධි ප්‍රඥාත්‍ය සම්පූර්ණ කරලා හේතුව සෑම අවස්ථාවක් තුළම ඉවසගෙන ඉන්නනම් සිදුවෙන සිද්ධිය එයාට වැටහෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් බණිනකොට ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ බණින එකේ යථාර්ථය දැකලා මට මේ ලෝකේ කවුරු රිදෙව්වත් කමන්නේ නිന്ദා අපාස කළාට කමන්නේ මම මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිന്ദා නොකරමි අපාස නොකරමි මා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදමි කියන ප්‍රතිපත්තිය තුල ඉන්නකොට ඒක තුල 100න් ඉන්නකොට එයා තරම් මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා උපාධි ගත්තාම ගොඩාක් පොත්පත් බැලුවාම සෑම කාරණාවක්ම ඔළුවේ රඳවගෙන පුස්තකාලයක් වාගේ ඉතියාම අපි ප්‍රඥාවන්තයි කියලා අපිතරම් අනුවණේක් නැහැ. අපිතරම් නිෂ්ප්‍රෝජන මිනිසෙක් නැහැ. හේතුව ඒ වගේ ඔළුවේ ගොඩාක් දේවල් පටලවගෙන ඉන්න කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඉස් කියන වචනය. අපි ආලා තියෙනවා දේශනාවේ ඉස් පෝටලේ ඉස් භික්ෂුව කියලා භාග්‍යතුන් වහන්සේ අමතනවා ත්‍රිපිටක ග්‍රන්ථයම කටපාඩමින් තියාගෙන ඉන්නවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ විදිහට කටපාඩම් කරනවා නම් සෑම දෙයක්ම ඔළුවේ තැම්පත් කරගෙන ඉන්නවා නම් සෑම වාක්‍යයක්ම කටපාඩමින් අපි උසලාගෙන ඉන්නවා නම් එදා ඒ කියපු වචනේ අද අපට කියන්න සිද්ධ වෙනවා නේද? එහෙනම් අපිව අපි ඉස් කරලා හේතුව මේ මොකවත් වඩලා නැහැ. අවබෝධයක් නැහැ. එහෙනම් ඇත්ත ප්‍රඥාව මොකද්ද? මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුක කරදරයක් කරන්නේ නැතුව සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය තමයි මේ ලෝකයේ ප්‍රඥාව. එයාතරම් ප්‍රඥාවන්තයෙක් නෑ. හේතුව ඉගෙන ගත්තට වඩාක් නෑ. මතක තියාගෙන කියට වැඩක් නැහැ. එයාගේ මේ ලෝක සත්‍යයට ඉරියරයක් වෙනවා නම්, ඉන්සාවක් වෙනවා නම් තමන්ගේ ජීවිතය සසරෙන් එතර කරගන්න එයාට බැරි නම් තමන්ගේ අඩුපාඩු හැදෙන්නේ නැත්නම් එයාගේ අධ්‍යාපනයෙන් දැනුමෙන් වැඩක් නැහැ. එහෙනම් මොකවත් දන්නේ නැති චුල්ලපන්තකගෙන් ආනවා අපේ කුරා කොම්බියට මේ දවස්වල කොහමද ඔබ වහන්සේ කියන ඉරියර කිසිම දෙයක් නැහැ කියනවා. මිනිස්සෙගේ සිතට කයට කොහොමද මේ දවස්වල ඔබ වහන්සේ නිසා තියෙන කරදර මොකවත් නැහැ කියනවා. එහෙනම් මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් දොන්න නොදෙන කෙනා තමයි මේ ලෝකයේ ඉහළම තලයේ ඉන්න ප්‍රඥාවන්තයා. එහෙනම් අපි සෑම තප්පරයක් ගානේ සෑම සිදුවීමක් ගානේ අපි මේ දේවල් මෙනෙහි කරනවා නම් මේ කන්ති පාරමිතාව තුළින් අපි මේ අවබෝධයෙන් කටයුතු කරනවා නම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතම ගෝචර වෙන සංඥා සංස්කාර වලට ප්‍රතිචාර නොදක්වනවා නම් අපි තමයි මේ ලෝකයේ තථාගතයන් වහන්සේ සරණ යන ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයෝ එහෙනම් අපේ ජීවිත තුළ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ආයතන අයතුලින් මේ පාරමිතාව සම්පූර්ණ කරන්නට මේ ආයතන අයතුලින් ඉවසන්න ඕනේ අපි ඉතාලෙම ඉන්නවා කය එක්තැනක තිබ්බාම පිළිමයක් වාගේ තිබ්බාම අපි තමයි මේ ලෝකයේ ඉවසීමේ තරඟෙන් එක කියලා නෑ අපේ අනිත් ආයතන හැම එකක්ම කොඳුරනවා පංචකාමයන් පිළිබඳව එහෙනම් එහෙම එක්තැන් වෙලා පිළිමයක් වාගේ ඉන්න කෙනා කාන්ති පාරමිතාව සම්පූර්ණ කළා නම් උත්පත්තියෙන්ම අංශභාගය ඇදිලා ආබාධිත වෙලා ජීවිත කාලෙම රෝදපුටු ඉන්න කෙනා එතකොට කාන්ති පාරමිතා පිළිලද එයා බුදු වෙලාද කියලා බලනකොට මාර්ගඵලයක් තියා මොකවත් නැහැ එහෙනම් මොකද්ද මේ ඉවසීම එක්තන් වෙලා ඉන්න එක නෙමෙයි ජීවිත කාලෙම කතා කරන්න කතා කෙරුවොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන්ට ඉතරි දෙන්නේ කතා කරන්නේ නැතුව ඉන්නවා එහෙනම් එයා සම්පූර්ණයෙන්ම කන්ති පාරමිතාව හදලාද එයා බුදු වෙලාද මාර්ගඵල වලටපත් වෙලාද කියලා බලනකොට මොකවත් නැහැ හේතුව උත්පත්තියෙම ගොළුව ඉන්නවා මේ ලෝකේ කතා කරන්නේ වචනයක්වත් ජීවිත කාලෙම ඉතින් එයා බුදු වෙන්න එපා ඔක්කොමට කලින් අපගේ කනට ඇයෙන දේවල් අපි අදලා ඉන්නවා කිසිම දෙයකින් කෙලෙසයක් ඇති වෙන්නේ අපේ කණෙන් අපි කර්ම ඇදෙන්නේ කියලා කියනකොට එහෙම කියනවා නම් එයා ඇදිලාද කියලා බලනකොට උත්පත්තියෙම ඉන්නවා ඇයෙන්නේ නැති කට්ටිය. තමන්ගේ ඒ ජීවිත කාලෙම තමන්ගේ කන හැෙන්න එන එයාගේ පාරමිතාව ඔක්කොමට කලින් පිරෙන්න එපාය. කණෙන් කර්ම හැදෙන්න මොකවත් වෙන්න කියනකොට ඉස්සෙල්ලාම rahat වෙන්න ඕනේ උත්පත්තියෙම අන්ධ මිනිසයා නේද? එහෙනම් මේ විදිහට මේ ආයතන අයදියා බලනකොට අපට තවත් ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඉවසීම සිතට පුරුදු කරන එකක් නෙමෙයි ආයතන අයතම පුරුදු කරන්න ඕනේ. මොනම දේ දැක්කත් කැළඹෙන්න එපා. ඒක ඇසට පේන දෙයක්. අපි මොනවද මේ ලෝකෙට පෙන්නුවේ? ඒක තමයි අපට පේන්නේ. උදාහරණයක් වශයෙන් හොඳට සීලවන්තව ඇඳුම් ඇඳගෙන සුදු පාටින් ඇඳගෙන පිළිවෙලට මේ ලෝකයේ ජීවත් වෙලා බලන්න මුළු ਸਰවාංගෙම වැයෙන විදියට ඇඳුම් ඇඳගෙන බලන්න අපිට පේන්නේ ඒ වාගේ ගොඩාක් සීලවන්තව කයවාගත්ත මිනිස්සු ඒ වගේම අඩනිරුවතින් ඉඳලා පුරුදු වෙන්න ඒ විදියටම ඉන්න නිතර නිතර සිටිවිලි ඇති කරලා බලන්න අපිට හම්බෙන යාළුවෝ මිත්‍රෝ ඒ වාගේමයි අපිට පාර යනකොට පේනවා එක්කෙනෙක් අනවශ්‍ය විදිහට ඇඳුම් අඳිනවා නම් එයාට කියන ඥාතියෝ මිත්‍රයෝ ඒ යාළුත්ව පරම්පරාවම ඒ වාගේ ඇඳුම් අඳින කට්ටිය බීපද්දෙකුගේ දුරකථන අංකයක් අරගෙන එයාගේ ෆෝන් එකෙන් පරීක්ෂා කරලා බලන්න එයාගේ යාළුවා කවුද කියලා සියලුම දෙනා දබෑරුමේ මුණ ගැහෙන්න පුළුවන් කට්ටිය හොරකම් කරන මිනිස්සෙකගේ දුරකථනය අරගෙන නාංක ටික පරීක්ෂා කරලා බලනකොට ඒ සියලෝම දෙනා අදින්නාදාන කරන කට්ටිය. ඇයි ඒ ඒ වැව්වල ඒ ඒ මාළු තමයි ඉන්නේ. එහෙනම් අපගේ සිත කොහමද? ඒකට අනුව තමයි ඥාතියෝ, මිත්‍රයෝ, දෙමව්පියෝ, දූදරුවෝ හම්බෙන්නේ. දෙමාපියෝ සීලවන්ත ගුණවන්ත නම් ඒ කාන්ත වශයෙන්ම ඒ ගයෙන් ඉපදෙන බීජය සීලවන්ත ගුණවන්ත කෙනෙක්. එහෙනම් අපි මේ කන්ති පාරමිතාව පුරනකොට අපි දන්නේම නැහැ අපගේ ජීවිතය වෙනස් වෙනවා. අපගේ ජීවන රටාව චරිතය වෙනස් වෙනවා. එහෙනම් මේ ප්‍රඥාවට ගෝචර වෙන මේ සෑම කාරණාවක්ම අපි මෙනෙහි කරලා බලන්න අවශ්‍යයි. එහෙනම් අද ඉඳලා අපි මේ මෛත්‍රී භාවනාව වෙනස් විදියට වඩනවා. ඒ ක්‍රමවේදය තමයි සිල් ගන්න වෙනම කාලයකොත් දාන දෙන්න වෙනම කාලයකොත් සමාධි ප්‍රඥාවට වෙනම කාලයකොත් කන්තියට වෙනම කාලයකොත් කියලා දසපාරමිතාවට වෙන වෙනම කාලෙ මිඩංගු කරන්නේ මේ මෛත්‍රී භාවනාව තුළින් සියලෝම දේවල් සම්පූර්ණ කරමු එහෙනම් අද ඉඳලා මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියනකොට වචනයක් වචනයක් ගානේ එයාගෙන් දන් ලැබෙන්න ඕනේ මේ ලෝක සත්වයාට එයා දානේ පූජා කරන්න ඕනේ මේ ලෝක සත්වයාට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට එයාගෙන් මේ ලෝකෙට සීලය පූජා වෙන්න ඕනේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට එයාගේ චිත්තානුපස්සනාව වැඩෙන්න ඕනේ මම මොනවද කියන වාක්‍ය මොනවද මම මෙනෙහි කරන්නේ මොනවාගේ මානසිකත්වයේ තුලද මම ඉන්නේ මේ පිළිබඳව චිත්තානුපස්සනාව නිතර නිතර පවතින්න ඕනේ එහෙනම් මේ ලෝකයේ අපගේ ජීවිතය සංසාරයෙන් එතර කරවන්නට උත්පත්තිය නවත්තන්නට භාවනාවක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මෛත්‍රී භාවනාව. එහෙනම් මේ ලෝක සත්‍ය පිළිබඳව අපි ගත්තාම අපි සිතට විතරක් අද ඉඳලා මෛත්‍රිය පුරුදු කරන්නේ කාන්තිය පුරුදු කරන්නේ අද ඉඳලා අපි ආයතන අයතම පුරුදු කරන්න ඕනේ කලින් සාකච්ඡා කළා වාගේ මේ ඇස් දෙකට මොනම දේ ගෝචර වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඇස් දෙකට පේන්න තියෙන දේ පෙනිච්චාදේ. අපි මේ ලෝකෙට මොනවද පෙන්නුවේ ඒකයි අපට දැන් පේන්නේ. අපි හොඳ දේවල් පෙන්වනවා නම් මේ ලෝකේ නාම රූප හොඳ විදියට අපට පේනවා අපි පෙන්නලා තියන්නේ අසත්පුරුෂ විදියට නම් දුස්සීල විදියට නම් ඒ දේවල් නැවත පේනවා ඒක වළක්වන්න බෑ එහෙනම් අද ඉඳලා අපි ඇස් වලින් ඉවසීම පුරුදු කරන්නේ කොහමද? මෛත්‍රිය වඩන්නේ කොහමද? අපට පේන කිසිම දෙයකින් අපි දුකක් දෙන්නේ නින්දාවක් විවේචනයක් අගෞරවයක් ඇති කරන්නේ මේ ලෝකයේ කිසිම කෙනෙක් ලෙඩ කරන්නේ අසනීප කරන්නේ එහෙනම් පේන හැම දෙයක්ම මගේ කර්මයට අනුව පේන බව දැනගෙන සීයෙන් ඉන්නවා මේකත් මෛත්‍රී භාවනාවක් එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ඇස් වලින් ඉවසන්න. ඒ වගේම අපේ කන් වලට මේ ලෝකේ කවුරු මොනවා කතා කරුවත් කන් වලින් ඉවසන්න බැරි නම් එයා තුල ඇති පාරමිතාවක් නැහැ. එහෙනම් මේ ලෝකයේ කවුරු මොනවා කිරුවත් අපි ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපේ ගෙවල් වල අපි ඉවසන්න පුරුදු වෙමු. අපේම ඥාතියෝ මිත්‍රයෝ දූ දරුවෝ අපට බනිනේවා නිന്ദා අපාස කරනේවා සන්තෝෂයෙන් විඳ දරාගෙන ඉවසන්න මේ කනට කම්පිය පුරුදු කරමු ආහාරය අපිට ලොකු ප්‍රශ්නයක් අද ජීවිතේ ආහාරයේ පමණ අමතක වෙනවා අපට කවදාවත් කට පියාගෙන දාහනේ ගන්න පුළුවන්කම නැහැ. ඇයි? කට අරගෙන කතා කරනවා, කතා කරන ගමන් ආහාර ගන්නවා, කටේ ආහාර තියෙද්දි කරුණු කාරණා කියනවා, රූපෝයනේ නරඹ නරඹ ආහාර ගන්නවා, ඇවිද ඇවිද ආහාර ගන්නවා. කිසිම සංවරභාවයක් නැහැ අපේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කය ඇදිලා තියෙන්නේ ආහාර වලින් සබ්බේ සත්ත ආහාර අට්ටිකා අපේ දිවට ඉවසීම නැහැ කන්තිය නැහැ වාඩි වෙලා එක තැනක ඉඳලා සංවරව ගන්න පුරුදු නැහැ ඇවිද ඇවිද ගත්තාම ඒ ආහාරය අජීර්ණ වෙනවා ඒකේ තියෙන පෝෂ්‍ය කොටස් කිසිම දෙයක් ශරීරගත වෙන්නේ කය අරියට නිරෝගී වෙන්න නිරෝගී කරවන්න කිසිම දෙයක් ශරීරගත වෙන්නේ නැති නිසා අපට নানা ප්‍රකාර ලෙඩ රෝග ආරේ පමණ දැනගන්න ඕනේ ඊට වඩා ගන්නව නම් ඒ ගන්නේ වැඩිපුර දේ තවත් කෙනෙකුගේ ආහාරයක් නේද එහෙනම් අපට ගන්න පුළුවන් ග්‍රෑම් 200 නම් 300ක් ගත්තොත් තවත් කෙනෙකුට දෙන්න තියෙන ග්‍රෑම් 100 පොරකම් කළා අදින්නා දාණය කළා එහෙනම් කවදාවත් මේ දිවට අනවශ්‍ය විදියට කැම දෙන්න එපා මේ ඉවසීම පුරුදු කරන්න මේ දිවට පමණ දැනගෙන ගන්න ඉවසීම පුරුදු කරන්න. වචන ඕනතරම් අපට කතා කරන්න පුළුවන්කම තියෙනවා පමණ දැනගෙන කතා කරන්න අවශ්‍ය වචනේ පමණක් කතා කරන්න කට තියෙනවා කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා ගිරව් වාගේ කියවන්න එපා. කටට ඉවසීම පුරුදු කරන්න මේ කයට අතපයට හොඳට ඇසිරෙන්න පුළුවන් හොඳට ශක්තිය තියෙනවා කියලා ඊතුවක්කාරකමෙන් ආහංකාරයෙන් උඩඟුවෙන් ඇසිරෙන්න එපා මේ කයට ඉවසීම පුරුදු කරන්න විනයානුකූලව සීලානුකූලව ඉවසීමේ හැකියාව පුරුදු කරන්න මේ සිතට ඉවසීමක් නැහැ එක විනාඩියට සිතවිලි සිය ගණන් නිස්පාදනය කරනවා එහෙනම් මේ සිතට අපි ඉවසන්න පුරුදු කරනවා. එහෙනම් ලෝකෝත්තර කාරණා විතරක් සිතන්ටත් නිතරම සිතවිලි රහිතව ඉන්නත් එක අරමුණක ඉන්නත් ඉවසීම පුරුදු කරන්න ඕනේ. එහෙනම් කන්ති පාරමිතාව කියන්නේ ආයතනයකට සීමා වෙච්ච එකක් නෙමෙයි. ආයතන අයතුලින්ම පුරුදු කරන්න ඕන පරිපූර්ණ කරන්න ඕන පාරමිතා ගුණ ධර්මයක්. එහෙනම් අපේ ජීවිතවල අද ඉඳලා අපි මේක කමඨාණක් වශයෙන් වඩන්න ඕනේ. අද ඉඳලා මේක භාවනාවක් වශයෙන් පුරුදු කරන්න ඕනේ අපගේ ජීවිත කාලය සසරෙන් එතර කරවන්නට මේ සංසාර විමුක්තියට පත් කරන්නට මෛත්‍රී භාවනාව අලුත් මානසිකත්වයකින් මේ විදියට පුරුදු කරන්න ඕනේ එහෙනම් මේ විදියට මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාව තුළින් කන්ති පාරමිතාව පරිපූර්ණ කරන්න පුළුවන් නම් මේ චර්යාවේ සෑම තප්පරයක් ගන්න නිතර වෙන්න පුළුවන් නම් එහෙනම් ඒ විදිහට මේ භාවනාව වඩන භාවනා යෝගියාට එකක් සිද්ධ වෙනවා ඒක තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර වීම මොකද්ද මේ මාර්ගඵල කියලා කියන්නේ මේ ඵලය ඇති වෙන ක්‍රමවේදය මේ මෛත්‍රී භාවනාව තුළින් අපි දැනගැනීම අවශ්‍යයි බලන්න මේ භාවනා යෝගියා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට එයා මේ ලෝකෙ මොකවත් උදරගන්න හේතු උදරගත්තොත් අර මිනිසයා දුක් වෙනවා කිසිම මොහොතක අනවශ්‍ය විදිහට ඇසිරෙන්නේ අර මනුස්සයාගේ මානසිකත්වය ලෙඩ වෙනවා. මේ විදිහට කල්පනා කරලා අනවශ්‍ය වැඩ මොකවත් කරන්නේ එයා අවශ්‍ය වැඩ පමණක් කරනවා. ඒ කියන්නේ එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. සම්මා දෘෂ්ටියේ ඉඳගෙන එයා මේ ලෝකයේ සෑම දෙයක්ම කටයුතු කරන්න පුරුදු වෙනවා. එහෙනම් සෑම තප්පරයක් ගානේ සම්මා <coughs> සම්මා දෘෂ්ටිය තුළ ඉන්න මේ භාවනා යෝගියා නිතර නිතර මෙනෙහි කරන කාරණාවක් තමයි මම මේ ලෝක සත්වයාටම නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවය දෙනවා. එනම් කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්න බෑ, කරන්නෙත් නෑ කියලා ප්‍රතිපත්තියක් එයා නොදැනුවත්වම එයාගේ සිත තුළ නිර්මාණය වෙනවා. දකින දකින කෙනාට සුවපත් වේවා කියලා ඉබේ කියවෙනවා. කොච්චර ඒ කාන්තිය පිරිලද මෛත්‍රිය පිරිලද කියලා බැලුවොත් එයා කතා කරන්නේ නැතුව ඉන්න කියලා තීරණය කරුවත් දන්නේම නැතුව සුවපත් වේවා කියලා කටින් එළියට බයිනවා ඒ කියන්නේ ඒ තරම් එයා භාවනා වඩලා එහෙනම් මේ විදිහට අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් නොදී ජීවත් වෙන්න සම්මා දෘෂ්ටියටපත් වෙනකොට අන්නා සෝවාන් ඵලයටපත් වෙලා කියලා අපට තීරණය කරන්න පුළුවන් හේතුව සතර පායේ වැඩ මොකවත් එතන නැහැ. කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් දෙන්න මිත්‍යා දෘෂ්ටි මොකවත් නැහැ. එයා නිතරම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතන මෙනෙහි කරන උත්මයෙක් වෙලා ඒ විතරක් නෙමෙයි මේ දානය කියන පාරමිතාවේ යථාර්ථය තමයි අත්තරීම එහෙනම් එයා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය මේ ලෝක සත්වයාටම පුරා කෝම්බියාගේ ඉඳලා මිනිසයා දක්වා දෙවි දේවතාවෝ වෙනකම්ම එයා මේක පූජා කරලා දාණය දීලා අත්තරීම සම්පූර්ණ කරනවා ඒ කියන්නේ එයා හැම එකක්ම අත්තරිනවා නම් ඒ අත්තරින්නේ දාණය නෙමෙයි කර්මය සෑම නාමයක් රූපයක් එක්ක තියෙන සම්බන්ධකම අත්හරිනවා. ඒ කියන්නේ එයා සකු르දාගාමි වෙනවා. එනා වාඩි වෙලා කල්පනා කරනකොට මම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සාන්තිය පූජා කළාට තාම මගේ සිතුවිලි වලින් වැරදි වෙනවා සියුම් ලෙස මගේ අඩුපාඩු තියෙනවා තාම මම පරිපූර්ණ වෙලා නැහැ. හේතුව කොච්චර මම නිදුක් වේවා නිදුක් වේවා කිය කිය හිටියත්, නිරෝගී වේවා නිරෝගී වේවා කිය කිය හිටියත්, සුවපත් වේවා සුවපත් වේවා කිය කිය හිටියත්, තාම මගේ චෛතසිකවල දෝෂ තියෙනවා. සියොම් සියොම් වැරදි මගේ ළඟ තියෙනවා. එහෙනම් තාම මගේ සිත ਸਰව සම්පූර්ණ වෙලා නැහැ. පරිපූර්ණත්වයටපත් වෙලා නැහැ. මේ මෛත්‍රී වාක්‍ය මට තාම ඉමිකාරත්වය ලැබිලා නැහැ. තාම අංශකවල දෝෂ තියෙනවා. ප්‍රතිශත වලින් දෝෂ පවතිනවා කියන එක වටා ගන්නකොට සියුම් තැන්වල අඩුපාඩු අදනවා අදන කාර්යවේ නිරත වෙනවා. ඒ කියන්නේ ආයතන වල පටවි මට්ටමේ ආපෝ මට්ටමේ දෝෂ ඔක්කොම නිර්දෝෂ වෙලා සියුම් මට්ටමේ දෝෂ පවතිනවා කියන්නේ අනාගාමි වෙලා එයාත් සම්පූර්ණයෙන්ම දුකෙන් නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා නිවනින් සැනසීලා ලෝක සත්‍යයටත් ඒක පරිපූර්ණව දීලා මේ ලෝකේ කිසිම කෙනෙක් එක කිසිම ගනුදෙනුවක් නැහැ දාන පාරමිතාව පරිපූර්ණයි සීල පාරමිතාව පරිපූර්ණයි භාවනා පාරමිතාව පරිපූර්ණයි ඒ කියන්නේ එයාගේ වැඩ නැවතිලා එයා රාත් වෙලා එහෙනම් මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ වෙනකොට මේ මෛත්‍රී පාරමිතාව බාර භාවනා වශයෙන් සිදු කරනකොට මාර්ගඵල ඉපදෙන ක්‍රමවේදය මේක එහෙනම් අපේ ජීවිතවල අපි තාම අතුරටයි මිතුරටයි භාවනා කරනකොට මිතුරට හොඳට භාවනා වෙනවා අතුරට භාවනා කරනකොට අතුර කරපු දේ මතක් වෙන්නේ නැහැ කියලා අපට කියන්න බෑ අත්උස්සලා ඇයි තාම අපේ අතුරා කරපු දේවල් අපට මතක් වෙනවා. එයා කියපු කතන්දර තාම සිතේ නිදන්ගත වෙලා දැන් උනත් අපට ඒක මතක් කරුවාම මතක් වෙනවා. ඒ කියන්නේ අපේ මෛත්‍රියේ අඩුපාඩු දානයක් දෙනවා දානේ බෙදනකොට ඇන්දේ අඩුපාඩු ඇන්දට එන්නේ නැහැ. පාත්‍රයට දානකොට දාලා ටිකක් ඉතුරු කරගෙන ඇන්දෙන් ඒක ආපහු ගන්නවා. තාම මේ මෛත්‍රිය අරියට බෙදෙන්න බෙදන්න දක්ෂ නැහැ. එහෙනම් අපේ ජීවිතවල මේ අඩුව හදනකම් සම්මා දෘෂ්ටියට අපටපත් වෙන්න බෑ. දාන පාරමිතාව තුළින් සකු르දාගාමි වෙන්න බෑ. සියුම් තැන් වල අඩුපාඩු හදලා අනාගාමි වෙන්න බෑ පාරමිතාව නිමා කරලා භාවනාව අවසන් කරලා rahat වෙන්න බෑ හේතුව මුලින් තියෙන පළවෙනි මට්ටමේ අඩුපාඩු ගොඩ එහෙනම් මේ භාවනාව අපි වඩනකොට ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මේ භාවනාවම ඇති අපගේ විමුක්තිය සලසගන්න අපිට මේ භවයේම පිරිණිවෙන්න එහෙනම් අපේ ජීවිතවල අපි භාවනා 100ක් වඩලා ප්‍රතිඵල නැතුව අවනම්බුවටපත් වෙලා අගෞරවයටපත් වෙනවට වඩා හොඳ නැද්ද එකක් හරියට කරන එක එහෙනම් වැඩ 10ක් කරලා 10ම පටල ගන්නවට වඩා ප්‍රඥාවන්තයාට සුදුසු දේ ප්‍රඥාවට ගෝචර වෙන දේ එක වැඩ අරියට කරලා නිමා කරන එක එහෙනම් අපේ ජීවිතයේ ලේසිම භාවනාව මෛත්‍රී භාවනාව අද හිඳලා මේ මෛත්‍රී භාවනාව වඩමු දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා මේ මෛත්‍රී භාවනාව අමතක වෙනවා අනන්ත අප්‍රමාණ වැඩ රාජකාරී වැඩි වෙනකොට කලබල වෙනකොට මෛත්‍රිය තියා මගේ ඇඟේ තියෙන ඇඳුම් වල පාටක් මතක නැහැ. දවල් කාපු දේ මොකද්ද කියලා මතක නැහැ. මේ සිත කලබල වෙලා මේ ප්‍රශ්නේ දැන් අපිට තියෙනවා. එහෙනම් මේක ප්‍රායෝගිකව පුරුදු කරනකොට අපි කොහොමද මේක වඩන්නේ කියලා බැලුවාම අපි නිවසේ වැඩ කරනකොට සෑම තප්පරයක් ගානේ අපි දකින සෑම වස්තුවටම මෛත්‍රිය වඩනවා ඇයි පුඩුමේස අපේ කකුල් වලට වැදිලා කකුල් උලුක්කු වෙලා අතපය කැඩිලා තුවාල වෙලා වේදනා ඇති වෙච්ච අවස්ථා නැද්ද? අපේ අතේ තියෙන පාත්‍රයේ මාපට ඇඟිල්ලට වැටිලා තද වෙලා පොඩි වෙලා තුවාල වෙච්ච අවස්ථා නැද්ද? අපේ බිත්තියේ අපේ කය වැදිලා අතේ අමාරු උරපතේ අමාරු ඇති වෙලා නැද්ද? අපේ මා පොළවේ අපිලිස්සලා වැටිලා කොන්ද කැඩිලා එහෙම නැත්නම් අතපය තුවාල වෙච්ච අවස්ථා නැද්ද? එහෙනම් අපේ ගයේ පොල් වැටිලා ඔළුව පැලිච්ච අවස්ථා නැද්ද? එහෙනම් සෑම භෞතිකය තුළින්ම කර්ම පරිසම් දෙන්න පුළුවන් සෑම සත්‍යයෙන්ම කර්ම පරිසම් දෙන්න පුළුවන් හේතුව කඩිය කාලා තියෙනවා සර්පය කාලා තියෙනවා අලියෝ කාලා තියෙනවා එහෙනම් මේ ලෝකේ සෑම සත්‍යයෙන්ම අපට ඉන්සා පීඩා කර්ම පරිසම් දෙන්න පුළුවන් සෑම භෞතික වස්තුවෙම කර්ම පරිසම් දෙන්න පුළුවන් එහෙනම් අල්ලන්නේ පීයද අතට ඒ භෞතික වස්තුවට මෛත්‍රිය වඩන්න ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න එයාගේ නිසා අපි ඇඟිල්ල තුවාල වෙන්න තියෙනවා නම් අපේගේ කයට හානියක් වෙන්න තියෙනවා නම් කවදාවත් වෙන්නේ නැහැ හේතුව ඒ අණුවල න්‍යාස්තියේ කර්මයක් තියෙනවා අපට ආනිය දෙන්න මෛත්‍රී භාවනාවේ කම්පන තරංගය ඒ පාණ්ඩය තුල තියෙන න්‍යාස්තියේ අණුවලට අන්තර්ගත වෙලා ඒ කර්මය වෙනස් කරනවා ඒ භාණ්ඩය තුල අපට දුක් දෙන කර්මය අවෝසි කරනවා කැපෙන්නේ නැ නිකන් වැඩිලා තැලෙනවා ඒක ටික වෙලාවකින් අරියනවා එහෙනම් මේ ලෝකයේ අතට ගන්න පරිහරණය කරන දකින සෑම වස්තුවටම මෛත්‍රිය වඩමු. ඇස්වලට පේන සෑම පුරා කුඹියාගේ ඉඳලා මිනිසයා දක්වාම සෑම සත්වයකටම මෛත්‍රිය වඩමු. ඕනම මිනිසෙක් අපට ඕනම වෙලාවක නිନ୍ଦා විවේචනය කරන්න පුළුවන්. එහෙම කරන්න ඉඩ තියෙනවා. ඕනම මිනිස්සෙක් අපට පාර දෙන්න අපට අපවාද කරන්න රිදවන්න ඉඩ තියෙනවා එහෙම වෙන්න පුළුවන් ගෙදර සන්තෝෂයෙන් කතා බහ කරලා බස් එකට නැගලා මිනිස්සෙක් ඇඟේ වැදුනාම ඒ මිනිස්සෙක් එක්ක රණ්ඩු කරලා ගාගෙන පොලිසියගේ අවස්ථා අනන්ත අප්‍රමාණ අපේ පත්තරවල කියවලා තියෙනවා එතකොට මේ මිනිස්යාට නිඳා කරන මිනිස්යා බස් එකේ ඉඳලා තියෙන්නේ පාරේ යනකොට මිනිස්සෙක් ඇඟේ ඇප්පිලා ඒ මිනිස්සයත් එක්ක දබර වෙලා නැද්ද එහෙනම් අපට දුක ඕනම වෙලාවක ඕනම සත්වයකින් එන්න පුළුවන් සෑම සත්වෙක්ම මේ අණු වලින් ඇදිලා සෑම න්‍යාස්තියක් තුළම අපේ කර්මයේ තියෙනවා ඕනම තැනකින් මේක මතුවෙන්න පුළුවන් මා මේක පර්වතයේ හිටියත් සමුද්‍ර මැදයේ හිටියත් අපේ කර්මයෙන් බේරෙන්න තැනක් නැහැ එහෙනම් බේරෙන්න පුළුවන් ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව එහෙනම් සෑම වස්තුවකටම පුද්ගලයෙකුටම සත්වයකටම අපි මෛත්‍රී කරන්න කරන්න මෛත්‍රී පාරමිතාවෙන් පුළුවන්කම තියෙනවා කර්ම පාලනය කරන්න අවෝසි කරන්න කර්ම කල් දාන්න එහෙම නැත්නම් ඒක විඳීමේදී විඳ ගැනීමේ මානසිකත්වය ශක්තිය ධෛර්යය අපට නිර්මාණය කරගන්න එහෙනම් මේ විදිහට අපි අද ඉඳලා මේ මෛත්‍රී භාවනාව පුරුදු කරමු. මේ මෛත්‍රී භාවනාව වඩමු. ජීවිත කාලය පුරාම මේ මෛත්‍රී භාවනාව මේ කමඨාන තුලින් අපි පරිපූර්ණ කරමු. එහෙනම් මේ අලියම පාන්දර අපි ශ්‍රවණය කළේ වෙන මොකවත් නෙමෙයි. අපගේ භවය අපි ලබාපු මිනිසක් භවය සංසාර විමුක්තියට පත් කරන මේ භවයේම පරිණිරවාණයටපත් කරන ධර්ම දේශනාව කමඨාන එනම් මේ මෛත්‍රී භාවනාව අපගේ ජීවිත කාලය තුළ අපි වෙනුවෙන් දේශනා කරපු මන්ත්‍රය එහෙම නැත්නම් අපි වෙනුවෙන් දේශනා කරපු නිර්වාණ ගාථාව කියලා කිව්වනම් ගොඩාක් නිවැරදි. ඒ නිසා අද මේ ශ්‍රවණය කරපු මේ ධර්මය ජීවිතේ කවදාවත් කිසිම මොහතක අමතක නොකරමු. මේ මෛත්‍රී ධර්ම දේශනාව අපගේ සිත්වල වපුරලා නිදන්ගත කරගනිමු නැවත නැවත සජ්ජායනා කරමු සෑම මොහොතක් ගානේ මෙනෙහි කරමු අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ මේ මෛත්‍රිය සජ්ජායනා කරමු එහෙම කරලා මේ කමඨාන වඩලා මේ ලබාපු මිනිසක් භවයේ සියලු කෙලෙස් නසා මේ සිත ඉපදීමෙන් කර්මයෙන් නිදාස් කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල වැඩ නිමාගෙනගෙන ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු සිද්ධ වේවා මාර්ගඵල නිවන් අවබෝධ වේවා මේ ධර්ම දේශනාව කමඨාන මේ සියලු දේකටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න